දෙවනි ප්‍රසෙස් වන්නස මේ දැන් අපි සීලබ්බත පරමාස ගැන කතා කරනකොට දැන් අපි දැන් ওই Hindu දේව සංකල්ප හරහා අපි බොහෝ දෙනෙක් ඉන්නවනේ. ඒකත් සීලබ්බත පරමාස ගණයට වැටෙනවද කියන්නේ ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි. ඊළඟට ඔබතුමාගේ දෙවැනි ප්‍රශ්නය දැන් Hindu ක්‍රම දෙවියන් ඇදහිීම එහෙම නැත්නම් යම් යම් යంత్ర මන්ත්‍ර තොවිල් පවිල් ওই වදිහට නොයෙක් ඔය Hindu දර්ශනයත් එක්කලා ආපු දේවල් තියෙනවා අද බෞද්ධයෝ ඒවා ඇසුරු කරනවා එතකොට ඒවා සීලබ්බත පරාමාස වෙනවද නැද්ද? දැන් සීලබ්බත පරාමාස කියලා කියන්නේ විමුක්තියට හේතු නොවන දේ විමුක්තියට හේතු වෙනවාය කියලා වැරදි විදිහට අල්ලාගෙන පවත්වාගෙන. ඉතින් යම්කිසි කෙනෙක් හිතනවා නම් ඒ දෙවියන් ඇදහිම අපට විමුක්තියට හේතු වෙනවා කියන පදනමේ ඒක අල්ලගෙන ඉන්නවා නම් අන්න ඒක සීලබ්බත පරාමාස. හැබැයි මං හිතන්නේ බෞද්ධෝ ඒ විදිහෙන් දකිනවා කියලා බෞද්ධෝ ඇත්තටම දෙවියන් පසුපස යන්නේ ඒක හැබෑවට හෝ මුලාවට හෝ දෙවියන් පස්සේ යන්නේ නිවන් දකින මගක් අහගන්න නෙමෙයි නිවන් දැක ගන්න නෙමෙයි තමන්ගේ මේ ලෞකික ජීවිතයේ තියෙන දුක්ඛම් කටළු දුරු කරගෙන යම්කිසි සහනයක් බලාපොරොත්තු. එතකොට ඒ Hindu යම් යම් පිළිවෙත් ඔය අපි හිතමු කිරි වලින් නාවනවා හරි ගිහිල්ලා එක එක විදිහට තිලක තියාගෙන යంత్ర මන්ත්‍ර ඔය හැම දෙයක්ම ඔය කරන අය කරන්නේ විමුක්තියක් අපේක්ෂා කරගෙන නිවන් දකින්න මේක උදව් වෙනවා කියන විදිහේ ආකල්පයකින් නොවේ බොහෝ දෙනා කරන්නේ ඒවා කරන්නෙම අපිට මේ ලෞකික ජීවිතයේ බලය ධනය පිරිවර නිරෝගිකම යහපත ওই විදිහේ తాවකාලික දේවල් දැන් ඉතින් එහෙම తాවකාලික දේවල් ලබන්න අපි ගොඩක් දේවල් කරනවා ඒ කියන්නේ අපි ධනයට ගරු කරනවා ධනය හම්බ කරනවා එතකොට ඊළඟට අපි ගුරුවරු ඇසුරු කරනවා ඊළඟට අපි පොලිසිය ඇසුරු කරනවා නීතිය ඇසුරු කරනවා එතකොට ඒ ඇසුරු කරලා නීතියට අනුව අපි යම් යම් දේවල් කරනවා ඒ නීතියට අනුව දේවල් කරන නීතියෙන් නිවන් දකින්න පුළුවන් කියලා නෙමෙයි අර ඒ වෙලාවේ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න නීතියට අනුව කටයුතු කරනවා එතකොට අපි හිතමු තව යම්කිසි අපේ සංස්කෘතිකමය ගති ලක්ෂණයක් තියෙනවා නම් අපි ඒව පවත්වනවා. දැන් අලුත් අවුරුදු චාරිත්‍ර. එතකොට ඒව පවත්වන්නේ අපි මේ නිවන් දකින්න කියලා බලාගෙන නෙමෙයි. ඒ නිවන් දකින්නට යන ගමනේදී යහපත් දේවල් පවත්වගෙන අපිට හොඳින් සමග සම්පන්නව ජීවත් වෙන්න જાතියක් හැටියට මේවා අපට උදව් වෙනවා. එතකොට අර බෞද්ධ නොවන අය ඒ දේවවාදී සංකල්ප ඒගොල්ලෝ ග්‍රහණය කරගෙන තියෙන්න පුළුවන් අපිට දෙවියන් වහන්සේ සමග එකතු වෙන්න විමුක්තිය ලබන්න මේවා තමයි උපකාර වෙන්නේ කියලා. නමුත් අපි ගොඩක් දෙනා ඇසුරු කරලා තියෙන විදිහත් එක්කලා බැලුවාම වැඩි දෙනෙක් බෞද්ධයෝ ඒ Hindu ක්‍රම ආදිය ඒ Hindu ක්‍රම ආදිය අනුගමනය කළාට මම හිතන්නේ නැහැ ඒ කිසිම කෙනෙක් විමුක්තිය සඳහා නිවන සඳහා ඒවා උපකාර වෙනවයි කියලා අනුගමනය කරන බවක් පෙනෙන්නට නැහැ. හැබැයි දැන් අර අපි අර මුලින් උදාහරණය හැටියට කිව්වේ දැන් දන් දීම දාන පාරමිතාව ඒක විමුක්තිය සඳහා උපකාර වෙනවයි කියලා අපි බුදුදහමේ අහලා තියෙනවා. ඒ නිසා අපි ඒක දැඩිව විශ්වාස කරනවා. හැබැයි විශ්වාස කළා වුණාට එතන අර නිවනට අදාළ ಗುಣ වැඩෙන්නේ නැතුව තෘෂ්ණාව සක්කාය දිට්ඨිය මාන්නය තණ්හා මාන දිට්ඨි වැඩෙන හැටියට පවත්නවා නම් එතකොට ඒ ප්‍රතිපද ප්‍රතිපදාව නිර්වාණගාමිනී ප්‍රතිපදාවක් හැටියට නෙමෙයි අර සීලබ්බත පරාමාසයක් හැටියට තමයි අපි අල්ලගෙන යන්නේ. පැහැදිලි වුණාද ඒක? හොඳයි. ඊළඟට සෝනස මම ඇත්තම මේ මේ ෆෝන් <laughs> එක සෝනස මේ මියුට් වෙනවා අපි මේ සාකච්ඡාවේදී මේ හුඟක් කලකට උත්තර දෙන්න බැරි වෙනවා. දැන් හරි. අපි ආපවන් මියුට් වෙනවා. ඔව් නෑ. කරන්න කියලා තියෙන්නේ මොකද නැත්තම් ඒ පැත්තෙන් එන අනිත් සද්ද බද්ද ගොඩක් ඒවා එනවනේ. ඔව් පැහැදිලි සන්නස. නෑ මම මේ අහන්න දුසන්නස දැන් මේ එතන එතනම අපි අපි දැන් සාමාන්‍ය ලංකාවේ ජන ජීවිතය ගත්තොත් මේ මේ Hindu සංකල්ප සහ වෙනත් ඔය එක එක මිත්‍යා මත හරහා ගොඩාක් අපි ඉන්නවනේ. එතකොට ඒක අපේ ගමනට බාධාවක් අපේ විමුක්තිය සඳහා බාධාවක් වෙන්න වෙන බව පේනවනේ විමුක්තිය සඳහා ඒව විතරක් නෙමෙයි අපි කරන ගොඩාක් දේවල් බාධක වෙනවා විමුක්තියට දැන් ඉච්චර ඈත යන්න ඕනේ ඉතින් දැන් අපි අපි හිතමු මේ සම්පත් පරිහරණය කිරීම ගන්නකො සම්පත් පරිහරණය කිරීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව අවශ්‍යතාවය මත ප්‍රත්‍යවේක්ෂ නොවනින් පරිහරණය කරන. ඉතින් එහෙම මොන මොන බෞද්ධයද ඒ ඒ ප්‍රත්‍යවේක්ෂා නොවනින් ඒව පරිහරණය කරන්න පෙළඹෙන්නේ ඉතාම සුළු පිරිසක් වෙන්නට පුළුවන්. අනිත් වැඩි දෙනා මේ සාමාන්‍ය ධන සම්පත් භෞතික දේවල් පරිහරණය කරන්නේ ආශ්‍රව ධර්ම වැඩෙන විදිහට කෙලස් ධර්ම වැඩෙන විදිහට. ඉතින් ඒක විමුක්තිය මඟ බොහෝ දුරස් කරනවා. එතකොට Hindu ප්‍රතිපදාව විතරක් නෙමෙයි මේ සාමාන්‍යයෙන් අපි බෞද්ධයින් හැටියට අපිට මේ අත්‍යවශ්‍ය දේ පරිහරණය කරනකොට පවා වැරදි විදිහට තමයි ඒවා පාවිච්චි කරන්නේ. ඉතින් ඒකෙන් නිවන් මඟ බොහෝ කල් ගත වෙනවා. අපේ ඉලක්කයට යන්න ඒක බාධකයක් වෙනවා. නමුත් ඒවා නමුත් එහෙම කළයි කියලා අපිට ඒක සීලබ්බත පරාමාසයක් කියලා කියන්න බෑ. මොකද ඒගොල්ලෝ ඒ භෞතික සම්පත් ඇසුරු කරන්නේ මට මේක මෙහෙම ඇසුරු කරාම නිවන් දකින්න ලැබෙනවා කියලා නෙමෙයි. එතනයි වෙනස. දැන් අපි හිතමු අර කාමසුකල්ලිකානු යෝගී ඒගොල්ලෝ කම්සප්පය භුක්ති විඳ ඒක තෘෂ්ණා භරිතව ඒකේ ගිලිලා වින්නේ ඒක තමයි සැපය ඒක තමයි නිවන අන්න එතන සීලබ්බත පරා එතන වැරදි ග්‍රහණය කිරීම. හැබැයි බෞද්ධයන් හැටියට මේ කම්සැපට ඇලිලා බැඳිලා කටයුතු කරන්නේ ඒකෙන් නිවන් දකින්නවා කියලා නෙමෙයි. ඒගොල්ලන්ගේ තෘෂ්ණාවෙන් ගැලවෙන්න බැරිකම නිසා ඒවත් එක පැටලිලායි. ඉතින් මේ පැටලිච්ච ක්‍රමය නිවනට බාධාවක් වෙනවා තමයි. නමුත් ඒක සීලබ්බත පරාමාසයයි කියලා නම් කරන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. බොහොම පිං ඔබ වහන්සේට තිරස්සන්නේ. තිරස්සන්නේ.